ආයුබෝවන් ආයුබෝවන් අද අපි කතා කරන්න හිතුවේ මජ්ක්‍ධිම නිකායේ තියෙන අපන්නක සූත්‍රය ගැන ටිකක් ගැඹුරින්. ඔව් ඒක ඇත්තටම හරිම වැදගත් සූත්‍ර දේශනාවක් මේ භාග්‍යවතුන් වහන්සේ කොසල් ජනපදයේ සාලා කියන බ්‍රාහමණ ගමට වැඩම කරකු අවස්ථාවක තමයි මේක දේශනා කරන්නේ. ඒ වෙනකොට උන්වහන්සේ ගැන ලොකු කීර්තියක් පැතිරලා තිබුණා නේද? අර අරහං සම්මා සම්බුද්ධ විජ්ජාචරණ සම්පන්න වගේ ගුණ ගැන. ඔව්. ඒ කීර්තිරාවය ගම්වැසියන් අතර හොඳටම පැතිරලා තිබුණා. ඉතින් යාලා උන්වහන්සේව හම්බ වෙන්නේ නෝ. එතකොට තමයි උන්වහන්සේ අර ප්‍රශ්නේ අහන්නේ. හරියටම හරි. උන්වහන්සේ අහනවා ගෘහපතියනි තමන්ට අවබෝධයෙන් යුතුව මේ තමයි මගේ ශාස්ත්‍රවරයා කියලා ශ්‍රද්ධාවක් ඇති කරගත්ත කෙනෙක් ඉන්නවද කියලා. ඒකට එයාලා උත්තර දෙන්නේ. එයාලා කියනවා ස්වාමීනි එහෙම කෙනෙක් නම් අපිට නැහැ කියලා. හහා. එතකොට තමයි භාග්‍යවතුන් වහන්සේ මේ අපන්නක ධර්මය ගැන කියලා දෙන්නේ. ඒ කියන්නේ අර වරදින්නේ නැති සහතික ප්‍රතිඵල දෙන ක්‍රමය. දිමත්ව කල්පනා කරලා දෙලොවටම හිතකර අවදානම අඩුම මාර්ගය තෝරාගන්නේ කියන එක තමයි මේකෙන් උගන්වන්නේ. උන්වහන්සේ කියනවා මේක දීර්ඝ කාලයක් හිතසුව පිණිස පවතිනවා කියලා. ඒකනම් අදටත් හරිම වැදගත් කාරණයක්. එහෙනම් අපි බලමු මේ සූත්‍රයේ විග්‍රහ වෙන මතවාදී යුගල ගැන. පළවෙනි එක කර්මයයි පුනරුත්පත්තියයි ගැන නේද? ඔව්. ඒකෙදි එකිනෙකට පරස්පර මත දෙකක් ඉදිරිපත් කරනවා. එකක් තමයි නාස්තික දෘෂ්ටිය. නාස්තික දෘෂ්ටිය. ඒ කියන්නේ මොනෝද ඒකෙදි ප්‍රතික්ෂේප වෙන්නේ? ඒකෙදි කියවෙන්නේ දන් දීමේ විපාක නෑ, හොල්ල නරක, අර කුසල් අකුසල් කර්මවල විපාක නෑ, මෙලොවක් මිස පරලොවක් නෑ, මව්පියගුණ කියලා දෙයක් විශේෂිල් සැලකියුතු දෙයක් නෑ. ඉබේ පහළ වෙනවා කියන ඕපපාතික සත්‍යෝ නෑ. ඒ වගේම මේ දේවල් අවබෝධ කරගත්තා කියන ශ්‍රමණ බ්‍රාහමණයොත් ඇත්තටම නෑ කියන අදහස. හ්ම්. එතකොට අනිත් මතය. අනිත් මතය තමයි අස්තික දෘෂ්ටිය. ඒකෙන් කියන්නේ නාස්තික දෘෂ්ටියෙන් කියපු හැම දෙයකම අනිත් පැත්ත. ඒ කියන්නේ දානේ විපාක තියෙනවා, හොඳ නරක කර්මයේ වල විපාක තියෙනවා, පරලෝවක් තියෙනවා, මෞපිය ගුණ තියෙනවා, උපපාතික සත්වයෝ ඉන්නවා. මේවා අවබෝධ කරගත් ශ්‍රමණ බ්‍රාහමණයොත් ඉන්නවා කියලා පිළිගන්න එක. හරි. දැන් එතකොට සාමාන්‍ය කෙනෙක් කොහොමද මේ දෙකෙන් එකක් තෝරගන්නේ? භාගවතුන් වහන්සේ එක පැහැදිලි කරන්නේ කොහොමද? උන්දවන්සේ හරිම ප්‍රායෝගික විග්‍රහයක් තමයි කරන්නේ. දැන් හිතන්නකෝ කෙනෙක් අර නාස්තික දෘෂ්ටිය පිළිගත්තා කියලා හොඳ නරකේ විපාක නැහැ, පරලොවක් නැහැ කියලා හිතුවම එයාට පින්දහම් කරන්න සිල් රකින්න තියෙන උනන්දු අඩු වෙනවා නේද? ඕ එහෙම වෙන්න පුරුවන්. අකුසලයට බර වෙන්න තියෙන ඊට වැඩි. හරියටම හරි. කාය දුෂ්චරිත, වචී දුෂ්චරිත, මනෝ දුෂ්චරිත වලට පෙළඹෙනවා. දැනු හදිස්සියේ හරි පරලොවක් තිබුණොත් මොකද වෙන්නේ? අපාගත වෙන්න ඉඩ තියෙනවා. ඔව්. අන්න ඒ අවදානම තියෙනවා. හරි, පරලොවක් නෑ කියමුකෝ. එතකොටත් මේ ජීවිතේදී මොනකද වෙන්නේ? නුවණැති සිල්වත් මිනිස්සු ඒ පුද්ගලයා දිහා බලන්නේ කොහොමද? ගැරහුම් ලබනවා. මේ දුසීල කෙනෙක් වැරදි මත දරන නාස්තිකවාදියෙක් කියලා කොන් වෙන්නත් පුළුවන්. අන්න ඒක. ඒ කියන්නේ පරලොව තිබුණත් නැතත් නාස්තික දෘෂ්ටිය ගත්ත කෙනාට යම් විදිහක ගැරහීමක් අවදානමක් පරාජයක් තියෙනවා දෙලොවම අවදානම්. හ්ම්. එතකොට අස්තික දෘෂ්ටිය ගත්තොත් දැන් බලන්න අනිත් පැත්ත. අස්තික දෘෂ්ටිය, ඒ කියන්නේ කර්ම විපාක පරලොව තියෙනවා කියලා පිළිගන්න කෙනා එයා මොනවද කරන්න පෙළඹෙන්නේ? එයා කුසල් දහම් කරන්න කාය වචී මනෝ සුචරිතවල යෙදෙන්න වැඩි ඉඩක් තියෙනවා පවට බය වෙනවා ඕ. එතකොට පරලොවක් ඇත්තටම තිබුණොත් එයාට මොකද වෙන්නේ? සුගතියට යන්න පුළුවන්. හරි. පරලොවක් නැහැ කියමුකෝ. ඒත් මේ ජීවිතේදී යාට මොකද වෙන්නේ? නුවණත්තන්ගෙන් ගැරහුම් ලබන්නේ නැහැ. අනිත් අය කියයි මෙයා සිල්වත් කෙනෙක්, හොඳ දැක්මක් තියෙන කෙනෙක්, අස්තිකවාදියෙක් කියලා පැසසුමට ලක් වෙනවා. ඒක තමයි. ඉතින් පරලොව තිබුණත් නැතත් අස්තික දෘෂ්ටිය දරන කෙනාට දෙලවම යම් ආකාරයක ජයග්‍රහණයක් ආරක්ෂාවක් පැසසුමක් ලැබෙනවා. අඩුම ගානේ මානසික සැනසීමක් තියෙනවා. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ කියන්නේ නෑ අනිවාර්යයෙන්ම පරලොවක් තියෙනවා හෝ නෑ කියලා. ඒ මොහොතේ ඔප්පු කරන්න යන්නේ. ඒ වෙනුවට තියෙන මත දෙකෙන් ප්‍රායෝගිකව තමන්ට සහ සමාජයට වඩා හිතකර අවදානම අඩුම ආරක්ෂිතම තෝරා ගැනීම මොකක්ද කියලා පෙන්වනවා. හරියටම හරි ඒට අවදානම් කළමනාකරණයක් වගේ. දාර්ශනිකව තර්ක කර කර එනවට වඩා Tamanගේ ජීවිතයට වඩාත්ම හිතකර වරදින්නේ නැති තෝරා ගැනීම තමයි මේ අපන්නක ප්‍රතිපදාව. ඉතින් මේ පළවෙනි කාරණේදී අස්තික දෘෂ්ටිය තමයි අපන්නක ප්‍රතිපදාව. හරිම පැහැදිලි. එතකොට දෙවනි මතවාද යුගලය අර ක්‍රියාවේ ප්‍රතිඵල ගැන කියනක අකිරියවාදීයි කිරියවාදීයි. ඔව්. ඒකත් මේ වගේම තමයි. අකිරිය දෘෂ්ටිය කියන්නේ කරන කිසිම ක්‍රියාවකින් පවක්වත් පිනක්වත් සිද්ධ වෙන්නේ නැහැ කියන එක. ඒ කියන්නේ මැරුවත්, සොරකම් කළත්, බොරු කිව්වත් පවක් නැහැ. ඔව්. ඒ වගේම දන් දුන්නත්, සත්‍ය කතා කළත්, සිල් රැක්කත් පිනකුත් නැහැ කියන එක. ක්‍රියාවක් විතර විතරයි තියෙන්නේ. ඒකේ සදාචාරාත්මක ප්‍රතිඵලයක් නැහැ කියන මතය. හ්ම්. එතකොට කිරියවාදය. කිරියවාදය කියන්නේ ඒකේ අනිත් පැත්ත කරන ක්‍රියාවන්ට අනුරූපව පින් හෝ පව් සිද්ධ වෙනවා කියන එක. යහපත් ක්‍රියාවලින් පිනකුත් අයහපත් ක්‍රියාවලින් පවකුත් ලැබෙනවා කියන මතය. ඉතින් මෙතනදිතර කලින් තර්කයම තමයි එන්නේ නේද? අකිරියවාදය ගත්තොත්? ඔව්. අකිරියවාදය ගත්ත කෙනාට පවට බයක්, පිනට කැමැත්තක් ඇති වෙන්න හේතුවක් නැහැනේ. ඉතින් දුෂ්චරිතවල යෙදෙන තියෙන ඉඩකඩ වැඩි. කලින් වගේම පරලොවක් තිබුණොත් දුගතියට යනවා. නැතත් මේ ලෝකෙදී නුවණැත්තන්ගෙන් ගැරහුම් ලබනවා ක්‍රියාවල ප්‍රතිඵල විශ්වාස නැති වගකීමක් නැති කෙනෙක් කියලා. ඒ කියන්නේ එතන දෙලවම පරාජය වෙන්න පුළුවන්. ඔව්. හැබැයි කිරියවාදී එහෙම නැත්නම් ක්‍රියාවන්ට විපාක තියෙනවා කියන එක පිළිගත්තොත් එයා යහපත් දේ කරන්න අයහපතින් වළකින්න පෙළඹෙනවා. පරලොවක් තිබුණොත් සුගතියට යනවා. නැතත් මේ ලෝකෙදී සිල්වත් වගකීමෙන් වැඩ කරන කෙනෙක් විරියට පැසසුම් ලබනවා. ඒ නිසා මෙතනදී අපන්නක ප්‍රතිපදාව, ඒ කියන්නේ වරදින්නේ නැති සහතික මාර්ගය වෙන්නේ කිරියවාදයේ පිළිගැනීම. හරියටම හරි. කිරියවාදයේ තමයි ඒ අවස්ථාවේදී වඩාත් බුද්ධිමත් ආරක්ෂිත තේරීම. හොඳයි. දැන් තුන්වෙනි කාරණේට යමු. සත්‍යයන්ගේ කිලිටිවීමයි පිරිසුදු වීමයි ගැන තියෙන මත දෙක. අහේතුකවාදය සහ හේතුවාදය. අහේතුකවාදය කියන්නේ මොකද්ද? අහේතුකවාදය කියන්නේ සත්වයෝ කෙලෙස් වලින් කිලිටි වෙන්නෙත් ඒ වගේම කෙලෙස් වලින් මිදිලා පිරිසුදු වෙන්නෙත් කිසිම හේතුවක් කිසිම ප්‍රත්‍යයක් නැතුව නිකම්ම ඉබේ වෙන දෙයක් කියන එක. ඒ කියන්නේ උත්සාහය, වීරිය වගේ දේවල් වලින් වැඩක් නැහැ කියන එකද? ඔව්. බලයක් නැහැ, වීරියක් නැහැ, පුරුෂ පරාක්‍රමයක් නැහැ. මේ කිසි දෙයකින් සත්‍යයන්ගේ පිරිසිදු වීම හෝ කිලිටි වීම සිද්ධ වෙන්නේ නැහැ කියන එක තමයි ඒ මතය. ඒක නිකම්ම වෙන දෙයක්. හ්ම්. එතකොට හේතුවාදිය හේතුවාදය කියන්නේ ඒකේ අනිත් පැත්ත. සත්වයන් කිලිටි වෙන්නෙත් හේතු ප්‍රත්‍ය නිසා, පිරිසිදු වෙන්නෙත් හේතු ප්‍රත්‍ය නිසා. ඒ කියන්නේ කෙලෙස් ඇති වෙන්න හේතු තියෙනවා අවිද්‍යාව, තණ්හාව වගේ. ඒ වගේම ඒ කෙලෙස් නැති කරලා පිරිසිදු වෙන්නත් හේතු තියෙනවා. සීලය, සමාධිය, ප්‍රඥාව, වීරිය වගේ. උත්සාහයට, වීරියට තැනක් තියෙනවා. ඉතින් මෙතනදිත් තන අපන්නත විමර්ශනය යොදවන්නේ කොහොමද? ඒ විදියමයි. අහේතුක වාදය ගත්තොත් කොහොමත් වෙන දෙයනේ වෙන්නේ. උත්සාහ කරලා වැඩක් නෑ කියලා හිතලා කෙනෙක් අලස වෙන්න. කුසල් දහම් වලින් ඈත් වෙන්න පුළුවන්. නේද? ඔව්. උත්සාහ කිරීමේ තේරුමක් නැති වෙනවනේ. ඒකනේ. ඉතින් එතකොටත් ඔය කලින් වගේම නුවණැත්තන්ගෙන් ගැරහුම් වවන්න පුළුවන්. මේ ආලස උත්සාහයක් නැති හේතුඵල දන්නේ නැති කෙනෙක් කියලා පිරිසුදු වීමට මාර්ගයක් නැත්නම් සසර දුකෙන් මිදෙන්න විදිහකුත් නැහනේ. ඉතින් ඒකත් දෙලොවටම ආවාසි. හැබැයි හේතුවාදය ගත්තොත් හේතුවාදී එහෙම නැත්නම් හේතුඵල ධම පිළිගත්තොත් එයා දන්නවා තමන්ගේ උත්සාහයෙන් වීරියෙන් යහපතක් කරගන්න අකුසලයෙන් මිදෙන්න පුරුවන් කියලා. ඉතින් යා කුසල් වඩන්න ප්‍රඥාව දියුණු කරන්න උත්සාහවත් වෙනවා. ඒකෙන් යාට මේ ජීවිතේදීම මානසික දියුණුවක් ලබන්න පුරුවන්. නුවණැත්තන් ගෙනුත් පැසසුම් ලබනවා. ඕ ඒ වගේම හේතුඵල දහමානුව ගිහිල්ලා නිවන් මඟ වඩන්නත් පුරුවන්. ඉතින් දිලොමටම ජයග්‍රහණයක් තියෙනවා. ඒ නිසා මෙතනදී අපන්නක ප්‍රතිපදාව වෙන්නේ හේතුවාදය. එහෙම නැත්නම් හේතුඵල ධම පිළිගැනීම. හරි. දැන් අපි කතා කරා මතවාද යුගල තුනක් ගැන. සූත්‍රය තවත් යුගල දෙකක් ගැනත් සඳහන් වනවා නේද? අර අර අරූපී බ්‍රහ්මලෝක ගැනයි භව නිරෝධය ඒ කියන්නේ නිවන ගැනයි. ඔව්. මේ දෙක ගැනත් සඳහන් වෙනවා. අරූපී බ්‍රහ්මලෝක තියෙනවද නැද්ද කියන මතය. ඒ වගේම භව නිරෝධයක් නැත්නම් නිවනක් තියෙනවද නැද්ද කියන මතය. හැබැයි මෙතනදී භාග්‍යවතුන් වහන්සේගේ විග්‍රහය ටිකක් වෙනස්. කොහොමද? මෙතනදී උන්වහන්සේ කෙලින්ම කියන්නේ මේක ගන්න අරක ගන්න කීයද අර කලින් වගේ. ඒ වෙනුවට නුවණැති කෙනා කල්පනා කරන විදිහක් පෙන්වනවා. තමන් හරියටම නොදන්න, තමම අවබෝධ කරගෙන නැති දෙයක් ගැන අරූපී ලෝක නිවන වගේ එක පැත්තකට බර තර්ක කර කර ඉන්නේ නැතුව ඒ ඒ මතිය දැරීමෙන් තමන්ගේ හිතට වෙන බලපෑම ගැන විමසනවා. ආ, ඒ කියන්නේ ප්‍රායෝගික බලපෑම දිහා බලනවා. ඔව්. උදාහරණයක් විදිහට රූපය නිසා රූපයට තියෙන ඇලීම නිසා ගැටුම් දුක් ඇති වෙනවා කියලා දකින කෙනා රූපයෙන් මිදුණු අරූපී තත්වයක් ගැන හිතන එක ඒ ඇලීම අඩු කරගන්න උදව්වක් වෙයිද කියලා බලනවා. ඒ වගේම භවයට මේ ඉපදෙන් මේ මැරිමින් යන පැවැත්මට තියෙන තණ්හාව නිසා දුක ඇති වෙනවා කියලා දකින කෙනා භව නිරෝධයක් නැවැත්මක් යන හිතන එක ඒ තණ්හාවෙන් මිදෙන්න විරාගයට යොමු වෙන උදව්වක් වේද කියලා විමසනවා. ඒ කියන්නේ තර්කයට වඩා තමන්ගේ මානසික දියුණුවට රාග ద్వේෂ මෝහ අඩු කරගන්න උදව් වෙන්නේ මොන මතය දරීමද කියලා ප්‍රායෝගිකව බලන එක. හරියටම හරි. විරාගයට නොඇලීමට කෙලිස් අඩු කර ගැනීමට උපකාරී වෙන මතේ වඩාත් හිතකරයි වඩාත් ශ්‍රේෂ්ඨයි කියලා දකිනවා. ඒක ටිකක් සියුම් විමර්ශනයක්. තේරුණා. ඒ වගේම මේ සූත්‍රයේ අර පුද්ගලයන් වර්ග හතරක් ගැනත් කියවෙනව නේද? ඔව්. ඔව් ඒකත් හරිම වැදගත් කොටසක්. 1. පළවෙනි වර්ගය තමන්ටම දුක් දෙර පීඩා කරගන්න අය. අත්තකිලමතානුයෝගය කියලා කියන්නේ. උදාහරණයක් විදිහට අර කටුක දුෂ්කර ව්‍රත කරන අය මගේ. දෙක දෙවනි වර්ගය. අනුන්ට දුක් දෙන පීඩා කරන අය. පරන්තපො කියලා කියනවා. සත්තු මරණ අය, දඩයක්කාරයෝ, සොරුවගේ අය. තුන තුන්වෙනි වර්ගය තමන්ටත් දුක් දීගෙන අනුන්ටත් දුක් දෙන අය. උබයන් තප අර සමහර මහා යාග පවත්වන රජවරු වගේ Tamanටත් මහන්සි විශාල සම්පත් නාස්තියක් සතුනුත් බිලි දෙනවා. එතකොට හතරවෙනි වර්ගය තමයි වැදගත්ම කෙනා වෙන්න ඕන. ඔව්. ඒ තමයි නේවත්තන්තපෝ නපරන්තපෝ. ඒ කියන්නේ Tamanටවත් පීඩා කරගන්නේ නැහැ, අනුන්ටවත් පීඩා කරන්නේ නැහැ. එයා මේ ජීවිතේදීම තෘෂ්ණාව නැති කරගෙන කෙලෙස් වලින් නිදහස් වෙලා, නිවිලා, සිහිල් වෙලා සුවසේ ශ්‍රේෂ්ඨ ජීවිතයක් ගත කරන කෙනා. මේ තමයි බුදුරජාණන් වහන්සේලා, පසේ බුදුරයන් වහන්සේලා, රහතන් වහන්සේලාගේ தત્ත්වය නේද? අන්න හරි. සූත්‍රයේ අවසානයේදී මේ தത്വෙට පත්වෙන මාර්ගයත් විස්තර කරනවා. නීවරණ ධර්ම යටපත් කරලා ධාන වඩලා අභිඤ්ඤා උපදවගෙන අවසානයේදී ආසවක්ඛ්‍ය ඥානෙන් සීලු කෙලෙස් නැති කරලා නිවන් සාක්ෂාත් කරගන්න ආකාරය. ඒ තමයි දුකෙන් සම්පූර්ණයෙන් මිදුණු තමන්ටවත් අනුන්ටවත් පීඩාවක් නැති උතුම්ම ජීවිතය. ඉතින් මේ ඔක්කොම අහගෙන ඉඳලා අර සාලගමේ බ්‍රාහ්මණ ගෘහපතියන් මොකද කරන්නේ? ඔවුන් හරීම පැහැදීමකටපත් වෙනවා. ස්වාමිනී ඔබ වහන්සේ මේ වංකගිරියක අතරමං විලා හිටපු අපිට යටිකුරු කරලා තිබ දෙයක් කුඩුකුරු කළා වගේ අඳුරේ පහනක් දැල්වෝ වගේ මේ ධර්මයේ පැහැදිලි කළා කියලා බුදුන් වහන්සේව ධර්මියත් සංගරත්නයත් සරණ යනවා. උපාසකවරුව බවට පත් වෙනවා. ඒකෙන් පේනවා මේ අපන්නක ධර්මයේ තියෙන ප්‍රායෝගික වටිනාකම සහ ඒක මිනිස්සුන්ට කොච්චර බලපෑවද කියන එක. ඔව් සාරාංශයක් විදියට ගත්තොත් අපන්නක සූත්‍රයේ හරය තමයි ජීවිතේදී අපිට හමු වෙන අවිනිශ්චිත පරස්පර විරෝධී මතවාද තත්ත්වයන් හමුවේ එක පාරටම අන්ධ භක්තියෙන් හෝ බියෙන් පැත්තක් ගන්නෙ නැතුව නුවණින් විමසලා තමන්ටත් අනුන්ටත් දෙලොවටම වඩාත්ම හිතකර වඩාත්ම ආරක්ෂිත අවදානම අඩුම කුසලයට නැඹුරු මාර්ගය තෝරා ගැනීමේ වැදගත්කම ඒක තමයි අපන්නක. එහෙම නැත්නම් වරදින්නේ නැති සහතික ප්‍රතිපදාව. එතකොට මේ සාකච්ඡාව අවසානයේ අපිට හිතන්න ඉතුරු වෙන ප්‍රශ්නේ තමයි අද කාලේ අපි හැමෝම මුහුණ දෙන මේ තොරතුරු ගංවතුර එකිනෙකට පරස්පර විරෝධී මතවාද විවිධ අදහස් සමහර වෙලාවට අන්තවාදී අදහස් පවා තියෙන ලෝකයක මේ මීට අවුරුදු දහස් ගණකට කලින් බුදුහාමුදුරු දේශනා කරපු මේ අපන්නක විමර්ශන ක්‍රමය මේ බුද්ධිමත් විමසුම අදටත් අපිට කොයිතරම් දුරට ආදාළ කරගන්න පුළුවන්ද? හ්ම්. ඒක හිතන්න වටින ප්‍රශ්නයක්. මේ නූතන ලෝකයේ තියෙන සංකීර්ණ ගැටලු මතවාදී පැටලිලි ලිහාගෙන පැහැදිලි නිවැරදි තමන්ටත් අනුන්ටත් හිතකර මාවත හොයාගන්න මේ ඉපරණි ප්‍රඥාව අපිට පාවිච්චි කරන්න බැරි වෙයිද?